මේ ආර්ය මාර්ගයේ වලදී යම් යම් දහම් කාරණා හෝ ධර්මයේ සම්බන්ධ සමහර කරුණු උපකල්පනය කිරීම කොතරම් නිවැරදිද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේක තේරුම් ගන්න මෙහෙම. මේ උපකල්පනය කරනවා කියන වචනේ පෙන්වන්නේ මේ සංසන්දනය කියලා බැලීම. ඒවන් උපසංහාරිතය කියන එකයි මේ උපකල්පනය කියලා කිව්වේ. උපසංහරණය කියලා කියන්නේ සංසන්දනය කරනවා ඒකයි. එතන මේ උපසංකල්පනය කියන්නේ ඒකට අනුකූලගත වෙන වචනයක්. ඉතින් උපසංකල්පන කිව්වත් කමන්නේ සංකල්පනා කරන්නේ අනුකූල සංකල්පයක්. ධර්මානුකූල ක්‍රමයක්. ඉතින් මෙතෙන් තෝරා ගන්න හැමෙන්න මෙහෙම. ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කරන්න. ඒ බලන හැටි. ආර්ය මාර්ගයේ වඩද්දී යම් යම් දහම් කාරණා හෝ ධර්මයේ සම්බන්ධ සමහර කරුණු. ඉතින් ධර්මයේ පිළිබඳ සමහර කරුණු කියන්නේ හැම දෙයක් පිළිබඳම ඒක දැනගන්නකොට ඒ ඒ අනුසාරයෙන් දකින්න ක්‍රම තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ බොහෝ කොටම පෙන්නවා. ඒ ආකාරයෙන් විවිධ උදාහරණ උපමා අරගෙද ධර්ම අවබෝධ කරගන්න ක්‍රමේ. ඊට පස්සේ යන්නේ බඳු ක්‍රමයක්. රාතන් වහන්සේලාත් පෙන්නවා. ආනන්ද හාමුදුරුවෝ සමහර අවස්ථාවල පෙන්ලා තියෙනවා. ඉතින් ඒතකොට බලන්න ඕනේ. ඒ ආනන්ද හාමුදුරුවෝ විග්‍රහ කරනවා ඒ වගේ අවස්ථා. මොකද එක්තරා අවස්ථාවකදී මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා. එක්තරා බමුණෙක් ආනන්ද හාමුදුරු හම්බෙන්න ආවා ටිකක් වෙලා සාකච්ඡාවක් කරන බලාපොරොත්තු වෙයි. ඇවිදලා උන්වහන්සේගෙන් අහනවා. ස්වාමීනි යම්කිසි මේ නිවන කියන යමක් තියෙනවනම් ඒක කොහොමද ලබා ගන්නෙ? කැමැත්තෙන් නිදහස් වෙලා ඒ සියලු කැමැති දේවල් වලින් අහක් වුණාම කැමැති දේවල් වලින් මිදෙනවා නම් ඒකට කැමති නම් නිවනට කැමති නම් එයා කොහොමද කැමති නිවනට කැමති වුණොත් නිවන් දකින්නේ? ඒකත් කැමැත්තක් නේද? මෙන්න ප්‍රශ්නයක් ඇහුවා. එයා බුදුරන් වහන්සේගෙන් අහගත්තේ නැති වුණාට ඒකට ගැළපෙන උත්තරයක් ධර්මානුකූල උපමාවක් ආවා. ආනන්ද හැමදාම සෝවාන් ඵලයේ විතරයි හිටියේ. උන්වහන්සේ උපමාවක් ඇදලා උන්වහන්සේ උපමාව පෙන්නනවා. ඥානවන්තයෝ උපමාව කිනුත් දහම් කරුණු තේරුම් ගන්නවා. බමුණ ඔබට මේකට මට උත්තරයක් දෙන්න පුළුවන්ද? සායන මොකද්ද? ඔබ ගෙදර ඉඳලා මං හම්බෙන්න එනකොට යන්න ඕනේ ආනන්ද හාමුදුරු හම්බෙන්න කියලා හිතුවාද? ඔව් මං එහෙම හිතුවනේ ස්වාමීන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ ආවේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? ආනන්ද හාමුදුරු බණ්ඩ යනවා කියලා කැමැත්තෙන්ම තමයි ආවේ. ඒ හිත ඔබට තිබුණාද එහෙම එන්න බරම් හම්බෙන්න ඕන කියලා හිතක් තිබුණාද? තිබුණා නේද? මගතොට එහෙම බැලුවාද විමර්ශනය කරලා දාවේ කොහෙද මේ එන්නේ පාර කොහෙන්ද එහෙම කියලා. ඔව් ස්වාමීනි මගතොට ඔක්කොම බලාගෙන ආවේ. දැන් ඔබට කැමැත්තක් තිබුණා. හිතකුත් තිබුණා එහෙම. ඔබ වීරියත් කළා. ඔබ විමර්ශනයකත් යෙදුණා. මොකටද? ආනන්ද හාමුදුරුව බලන් ඉන්න ඕනේ කියලා. දැන් ඔබට මොකද්ද ලැබුණේ? දැක්කද? ඔව් දැක්කා. දැනුත් කියන්නකෝ බලන්න ආනන්ද හාමුදුරුවෝ බලන් ඉන්නවා කියලා යම් කැමැත්තක් තිබුණා දැන් ඒක තියෙනවලු. දැන් ඉතින් දැකලා ඉවරයිනේ ස්වාමීන් මේක ඉවරයි එතනින්. දැකලා පස්සේ. ආනන්ද හාමුදුරුවෝ බලන් ඉන්නවා කියලා චිත්තයක්. දැන් තියනවලු. නෑ දැන් ඉතින් ඒ හිතෙන් දැකලා ඉවරයිනේ. ඒ හිතත් ඉවරයි. ආනන්ද හාමුදුරුවෝ බලන් ඉන්නවා කියලා යම් කිසි උත්සාහයක් වීරියක් කළා නම් දැන් තවත් කරනවාද ඒක? දැන් ඉතින් ඒ උත්සාහ වීර්ය සම්පූර්ණයිනේ බැලුවන් දැක්කනේ. මගතොර විමර්ශනය කරා නම් මේ ආනන්ද හාමුදුරුවෝ බලන්ලා යන්නේ කියලා. තවත් කරනවද? නෑ දැන් ඉතින් දැකලා ඉවරයි. දැන් හතරම ඉවරයි. එන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන්නේ ඔන්න ඔය ටිකට. එහෙනම් යම් කිසි කෙනෙක් නිවන් දැකීමට ඡන්දයක්, නිවන් දැකීමට හිතක්, නිවන් දැකීමට වීරියක්, නිවන් දැකීමට ධම්මගේ විමර්ශනය කිරීමක් කරනවා නම් නිවන් දැකලා පස්සේ ඒක ඉවරයි. නිවන් දකින්නකම් ඒක තියෙන්න ඕනේ. දැන් මේ බමුණට තියෙන ඇත්ත වශයෙන්ම ඡන්දයෙන් ඡන්දේ මේ අයින් කරන්නේ කොහොමද කියලා තියෙන ප්‍රශ්නේ තර්කයේ අර දේශනාව ඉදිරියේ අර උපමාව ඉදිරියේ හොඳට ලිහිලා ගියා. අන්න තේරුම් ගත්තා. ඉතින් අන්න ඒ වගේ ඒ ඒවන් උපසංහරි සංසන්දනය කිරීම. ඒ වගේ නොඑක් ධර්ම කරුණු වලගෙන හිටන් ඒ ධර්ම දන්න උත්මයෝ. දහම තේරුම් කරලා දෙන්න එහෙම උපමා ගන්නවා. අවබෝධය ඇති කෙනා උපමාවක් කරගෙන හේතු සාධක ඇතුව කාරණා පෙන්ලා දෙනවා. එතකොට ඒ අනුව ගත්තාම කෙනෙකුට හොඳ අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය පොතේ තියෙන උපමා නෙමෙයි ඔය. පොතේම උපමා තිබිලා නෙමෙයි ඔය අකලේ ඒ කාලේ. විවිධ උපමා වලින් දහම් අවබෝධ තියෙන අය ලෝකේ තියෙන විවිධ උපමා අරගෙන ඒ තුලින් කරුණු පෙන්වලා දුන්නා. ඉතින් ඒ නිසා අද වුණත් දන්නවා නම් තේරෙනවා නම් ඒ ආකාරයෙන් මේ උපමා සංසන්දනය කරලා ධර්මයා කියා දෙන එක හොඳට හොඳයි යුතුයකම. හැබැයි නොදන්න අය නිකන් කියන්නව වාලේ කියන්න ගිහිල්ලා අමාරු වැඩෙනවා. ගැලපෙන්නේ නැති උපමාවක් කියනවා. යන්නේ කොහෙද ආපුවාම මල්ලේ පොල් කියලා උපමාවක් දෙන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. ඒකට ගැලපෙන උපමාවකින් සංසන්දනය කරලා ධර්මයේ කියා දෙනවා නම් හරියි. ඉතින් උපකල්පනයේ සම්පූර්ණ ඉවත් කළ යුතු දෙයක්ද කියලා අහනවා. එහෙම එකක් කියලා නැහැ බුදුරන් වහන්සේ. ඒවන් උපසංහරිතී කියලා හැම එකම සංසන්දනය කරලා බලන්න පෙන්නවා දහම්. දහම් දකින්නේ එහෙමයි.